නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත ගුණවන්ත සීලවන්ත මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් අපේ හිතවල තියෙන රාගය, ద్వේෂය, මෝහය මෙන්න මේ කියන අකුසලයන් දුරු වෙනවා. ඒ ධර්මයේ තුලින් අපේ හිත නිවෙනවා. නොසන්සුන් හිත. ඊ타ත්ම දැවෙමින්, රත් වෙමින් ඉච්චෙමි දෙවන හිතක් දෙවන හිතක් භාග්‍යවතුන් වහන්සේගේ එක ධර්මස්කන්ධයක් තුළින් නිවෙල යනවා. ඒ උතුම් වූ ධර්මය මේ ලෝකේ ඉතාමත්ම දුර්ලභයි. මේ ලෝකේ හැම තැනම තියෙන්නේ අපව ගොදුරු කරගන්න ධර්මතා අපිව ගොදුරු කරගෙන අපේ ජීවිත නැති කරන අපේ ජීවිත විනාශ කරන අපිව අසරණ කරන අපිව දවන කවන ධර්මතා තමයි මේ ලෝකේ වැඩි හරියක්ම මේ වෙන විට පවතින්නේ ඒ ධර්මතාවන් වලට ඒ ධර්මයන් වලට ගොදුරු නොවේ ඉන්නට හරි අමාරුයි. ලෝකේ තනක් තියෙන මේ වගේ දේවල් වලට. එහෙම ගොදුරු නොවේ ඉන්න පුළුවන්කම තියෙන්නේ එකම එක පිරිසකටයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට. රාජ්‍යයෙන් මිදිලා ද්වේෂයෙන් මිදිලා මෝහයෙන් මිදිලා මේ අනුශේ වශයෙන් පවතිනා වූ ඒ අධර්මයන් නැසලා ජීවිතේ ශාන්ත සුන්දර වූ තත්ත්වයකට පත් කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පමණයි කොතරම් රාගයෙන් හිතක් පීඩා වෙන්නත් අපි දන්නවා. ධර්ම දේශනාවක් ඇහුවා මේ හිත මොහොතකට හරි නිවල යනවා. විනාඩි 10ක් 15ක් භාවනාවක යෙදෙන බොහෝ විට හිත ඊ타ත්ම සැහැල්ලු භාවයකට පත් වෙනවා. අපි අපේ ජීවිතයේ කෙලෙස් ධර්මයන් දුරු කරගත්තොත් මොනතරම්නම් සැනසීමකින් අපේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒතං සම්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතු සම්බෝ පදිපති නිස්සග්ගෝ ඒතං සම්තං ඒක සප ඒක ශාන්තියක් ඒක ශාන්ත වූ ස්වභාවයක්. ඒකං පනීතං ඒක ප්‍රණීතයි. ඒ තරම් මිහිරක් නැහැ. සබ්බ සංඛාර සමතු සියලුම සංස්කාර ධර්මයන් සංසිඳිලා සබ්බෝ පරිපරිනිස්සග්ගෝ සියලුම උපද්‍රව ධර්මයන් වලින් අත්මිදිලා සනසිල්ල ජීවත් වෙන්න පුළුවන්. ඒ මාර්ගයේ විවර කළ දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බව අපි හැමදෙනාටම සිහිපත් වෙන්න ඕනේ. සිහිපත් වෙලා මදි පින්වත්නි අපි වීර්ය ඇති කරගන්න ඕනේ. වීර්ය ඇති කරගෙන සිහිය නිතර නිතර ඇති කරගෙන අපේ නුවණ වැඩෙන විදිහේ චරිතයක් අපි ගොඩනගා ගන්න ඕනේ. එහෙම ජීවිතයක්, එහෙම චරිතයක් තමයි ශාන්ත සුවයෙන් යුක්ත ජීවනක් සාක්ෂාත් කරගන්න. ඒ නිසා මේ උතුම් සූත්‍ර දේශනා මාලාවේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ බුද්ධ පිරිසකට ඇති රැකවරණය පිළිබඳව. ඒ වගේම භාගවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇති විශිෂ්ටත්වය පිළිබඳව. කාමයෙන් වෙන් වෙන විදිහ. කාමයන් වලට ඇලීමේ ඇති විපාකය භයානකත්වය අඳුරු පැතිකඩ එයින් වෙන් වුණාට පස්සේ ඇති ආනිසංසය ජීවිතයේ සුන්දරත්වය ලැබෙන විදිහ පිළිබඳවයි අද අපි සාකච්ඡා කෙරෙන සූත්‍රයක් විග්‍රහ කර ගන්නට බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ ඕපම්ම වර්ගයට අයිති නිවාප සූත්‍රයයි අද අපේ මාතෘකාව. නිවාප සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කළේ සරත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට මුව කණ්ඩායම් හතරක් මූලික කරගෙන ඒ උපමා කරගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන් උපමා කරගෙන භාගතුන් වහන්සේ මේ වටිනා සූත්‍ර පරයය දේශනා කරන්නට යෙදුණා. මාරයාට ගොදුරු වෙන මාරයාට ගොදුරු නොවන පිරිස කවුද මාරයාගේ තුරුලේම ඉන්න පිරිස කවුද මාරයාට ඈත් වෙලා නැවත මාරයා වෙත එන පිරිස කවුද මාර්යාගේ ඇහැ වහපු පිටස කවුද? මාර්යාගේ ඇස වසන පිටස කවුද? කියලා මේ සූත්‍ර දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට පළවෙනිම විග්‍රහය කරමින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මුව වැද්දෙක් ඉන්නවා මුවවැද්දා. මේ මුවවැද්දා මොකද කරන්නේ? තන කොටුවක් සකස් කරනවා. තනකොළ වවලා තනකොළ පිට්ටනිය සකස් කරනවා. කවදාවත් තනකොළ පිට්ටනියක් මුව වැද්දෙක් සකස් කරන්නේ මුවන්ට ආදරයට නම් නෙවෙයි. මේ තන භුක්ති විඳලා මේ මෝ සපසේ වාසය කරත්වා ජීවිතයේ සුවසේ ගෙවත්වා ඒ අරමුණකින් නම් නෙවෙයි මේ මෝ වැද්දා එහෙම කැපකිරීමක් කරන්නේ ඒ කැපකිරීම කරන්නේ ඒ වගේ තුන පිටණියක් සකස් කරන්නේ මුවන්ටම හානියක් කරන්නේ. වැද්දාගේ වසඟයට ගන්න. වැද්දාට මුවන්ව ගොදුරු කරගන්න. අනුකම්පාවක් විදියට රංගපාමින් පෙන්නමින් අමෝතුම ලෝකයක් පෙන්නමින් අන්තිමේදී කරන්නේ හානියක්මයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාන්නේ ගෝවැද්දා මොකද කරන්නේ? බොහෝම සරුසාරවත් තෘණ වවනවා පිටණියක. පිටණිය වවලා වටේටම වැටක් බඳිනවා. වැටක් බැඳලා ඇතුළට යන්න පිට වෙන්න දොරටක් දොරටුවක් සකස් කරනවා. දැන් මේක දකින පළවෙනි මුව රංචුව පළවෙනි මුව රංචුව මොකද කරන්නේ මේන්න මේ ලස්සනට ඒ වගේම මදති බොහෝමත්ම රසවත් මේ තන පිටණිය දකින්න දැකලා බොහෝමත්ම සතුටු වෙලා ඇවිල්ලා මේ අය තන භුක්ති විඳිනවා. ඒ අය තන භුක්ති විඳිනවා. තුන ආහාරයට ගන්න. ගන්නෙත් මුසපත් වෙලා. සිහියක් නැතිව අසිහියෙන් ඒකට ලෝභකමින් പ്രേතව ඊ타ත්ම ඇලීමකින් යුක්තවයි තණ්හාවකින් යුක්තවයි ඒ තුන භුක්ති විඳින්නේ. එතකොට මේ අයට තන කෑමේ ප්‍රමාණයක් පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ. මේගොල්ලෝ කලාන්ත වෙනකම් තනකොළ කාලා කාලා ඊළඟට එතනම නිදිය ගන්නවා. ඒ තන පිටියේම පිට්ටනියේම තනකොළ කාලා ඒ ධන පිට්ටනියේම නිදිය ගන්නවා. මුසපත් වෙනකම්ම සිහි මුලාවෙන්ම ඒ තන භුක්ති වෙනවා. දැන් මේ අය නිදිය ගත්තහම මුව වැද්දා තමන්ගේ ප්‍රයෝජනෙ ගන්නවා. ඉතිරි දොරටුත් වහලා එක එක මරාගෙන කනවා. එක එක මුවා මරාගෙන මස් කරනවා. එතකොට මෙන්න මේ තනකොළ පිට්ටනියට ඇවිල්ලා මුසපත් වෙලා තනකොළ කෑවහම තනකොළ කාලේ ඒ මැත්තේම වැතිරි නිදිය ගත්තාම හරියට ඒ මාරයාගේ එහෙම නැත්නම් මේ මුවවැද්දාගේ තුල්ලට ගියා වගේ ඒ මුවවැද්දාට අවශ්‍ය කරන දේවල් සියල්ලම මේ පිරිස විසින්ම සම්පාදනය කළා තියෙනවා. මුවවැද්ද මොකද කරන්නේ ඕනිම වෙලාවක අවස්ථාව බලලා යොක්කෝම වනසන. මේ පළවෙනි මුව රංචුවේ ඊළඟට ඒ මුවරංචුව වෙනසෙන බව දකිනවා තව මුවරංචුවක්. ඒ මුවරංචුව කල්පනා කරනවා මුවවැද්දාගේ ඒ තනකොළ පිටණියට පළවෙනි මෝරංචුව ගිහිල්ලා මුසපත් වෙලා ආහාර අරගෙන ඒ තනකොළ කාලේ එතනම වැතරී හිටියා. එතනම වැතිරිලා ඉන්නකොට මොකද වුනේ? මුවා මුව වැද්ද ඇවිල්ලා බොහෝමත්ම පහසුවෙන් ඒ පිරිස ග්‍රහණය කරගත්තා. අපි එහෙම වෙන්න හොඳ නැහැ. අපි මේ ආහාරයට ගිජු වෙලා වැද්දාගේ අතින් මරණයටපත් වෙන්න හොඳ නැහැ කියලා හිතලා කට්ටියම කතිකා කරගෙන යනවා ඒ තන පිට්ටනියෙන් ඈත වනාන්තරයට ජීවත් වෙනවා. කාලයක් යනකොට මොකද වෙන්නේ? ඒහි තියෙන අතුකා කමින් තනකොළ කමින් පුළුවන් විදිහට කාලයක් ජීවත් වෙනකොට ග්‍රීෂ්ම කාලය එනවා. ග්‍රීෂ්ම කාලය එනවත් එක්ක මේ මුව පිළිසෙට කැලේ තාමත් ඉන්න වේගයක් නැති වෙනවා. තවමත් ඉන්න වීර්යයක් නැති වුණාම මොකද වෙන්නේ? ආයේ නැවත එනවා. නැවත එනකොට අර ඔක්කොම මතක වෙනවා. ඒ කියන්නේ පළවෙනි මුව රංචුවට වුණ හානිය ඒ අයට සිදු වුණු සිදුවීම් ඔක්කොම මතක වෙලා නැවත අර මුව වැද්දාගේ තනකොළ පිට්ටනියට ගිහිල්ලා ඒ අය හොඳට කාලා මුසපත් වෙලා එතනම වැටිලා ඉන්නවා. දෙවෙනි මුව රංචුවත් මුවවැද්ද ඇවිල්ලා මොකද කරන්නේ? තමන්ගේ වසංගයට අරගෙන ඒ අයත් මස් කරනවා. මේක දිහා බලන් ඉන්නවා තුන්වෙනි මුව රංචුව. තුන්වෙනි මුව රංචුව කල්පනා කරනවා පළවෙනි මුව රංචුව මෙන්න මේ විදිහට මේ තනකොළ පිට්ටනියට මේ තනකොළ වලට ගිජු වෙලා ගිහිලා ඒ තනකොළ කාලේ එතනම වෙතලා විනාශ වුණා. අනිත් පිරිස ඒක දැකලා ටික කාලයක් වනාන්තරේ ජීවත් වෙලා ගීසුම කාලේ ඉඳ නැවත ඇවිල්ලා කලින් ඒ අවදානම ගැන අවබෝධයක් නැතුව ඒ තනකොළ පෙට්ටියේම තනකොළ කාලා මුසපත් වෙලා එතනම වැතුරුණා දැන් දෙවනි මුවරැළ ඒ නිසා මුවවැද්දාට හසු වුණා. ඒ නිසා අපි නම් එහෙම කරන්න හොඳ නෑ. අපි කරන්න ඕනි මේ මුවවැද්දාගේ පිට්ටනියට ඇතුල් වෙන්නේ නැතිව අපි මේ පිට්ටනියේ තනකොළ මුසපත් නොවේ කමු. මුසපත් නොවේ මේ තලකොඳ පිට්ටනියේ තියෙන තනකොළ කාලා ඒක ආශ්‍රය තැනක හැංගිලා ඉන්නේ. එහෙම හිටියොත් අපිට මෝවැද්දාගෙන් බේරෙන්න පුළුවන්. අනේ මේම හිතලා තුන්වෙනි මෝරංචුව මොකද කරන්නේ? තනකොළ කාලා ඒ පිට්ටනිය වැතරෙන්නේ නැතිව ඒ ළඟ තියෙන ප්‍රදේශයක ගස් යට පඳුරු යට තමන් ජීවත් වෙනවා. මුවවැද්දා කල්පනා කරනවා තුන්වෙනි මුව රංචුව නම් කපටියෝ. මුං යක්ෂයෝ. කපටිය මායා ඇත්තෝය. ඒ නිසා මොකද කරන්න ඕනේ? වටේම කොටු කරලා දැලක් දාලා මේ පිරිස අල්ලගන්නවා කියලා ඒ මුවවැද්දාගේ පිරිසත් එක්කම දඬුමු ගුරු අරගෙන දැල් අරගෙන ඒ තනකොළ පෙට්ටනිය වටේ ඒ ආශිත ප්‍රදේශය ආවරණය කරනවා. මෙහෙම ඔක්කොම වටෙන්ම ආවරණය කරගෙන එනකොට තුන්වෙනි මුව රංචුවත් අහුවෙනවා. ඒ මුව වැද්දාගෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට හතරවෙනි මුව රංචුව මේ දිහා බලන් ඉඳලා පළවෙනි මුව රංචුවේ හසු වෙන විදිහ, දෙවෙනි මුව රංචුව හසු වුණ විදිහ, තුන්වෙනි මුව රංචුව ඒ පිච්චණිය තනකොළ කාලා ආශිත තනක ඉඳගෙන මේ මුවවැද්දාගේ ඒ උපක්‍රමයට අනුකූලව හමුුණ තැන ඒ හමුුණ විදිය ගොදුරුණු විදිය ගැන කල්පනා කළා මෙය කල්පනා කරනවා අපි තනකොළ මුසපත් වෙන්නේ නැතුව භුක්ති විඳලා මුවන්ත මුවවැද්දාට ගෝචර නොවන තැනක අපි ඉන්නවා මුවවැද්දාට ගෝචර නොවන තැනක ඒ කියන්නේ ආශ්‍රයත් නෙමේ ඒ වගේම අර වගේ වනාන්තරය ඇතුළතම යන ප්‍රදේශයකත් නෙමෙයි. ගෝචර නොවන තැනක්. මුවවැද්දා නොහිතන තැනක. මුවවැද්දාට ග්‍රහණය නොවන තැනක. අපි ජීවත් වෙමු කියලා තුව හතරවෙනි මුව රංචුව මොකද කරන්නේ? තනකොළ කාලා මුසපත් වෙන්නේ නැතුව මුවවැද්දාට අහු නොවන තැනක ඉන්නවා. මුවවැද්දා මොකද කරන්නේ? පළවෙනි මුවරංචුව, දෙවෙනි මුවරංචුව, තුන්වෙනි මුවරංචුව ගැනත් හිතලා, හතරවෙනි මුවරංචුව ඒකත් වඩා කපටේ කියලා හිතලා හොයන්න ගියාට අහු වෙන්නේ නැහැ. අන්තිමේදී වැද්දා නිශ්ශබ්ද වෙලා ඉන්නවා. පැද්දර කරන්න දෙයක් නැති හින්දා. මේක භාගතුන් වහන්සේ උපමා කරනවා පින්වත්නි. මෙන්න මේ කියන කාරණාව උපමා කරනවා මේ කියපු මුවවැද්දා මුවවැද්දාගේ පිරිස ඒ වගේම කනකොල පිට්ටනිය ඒ වගේම මුව සමූහය උපමා කරනවා මුව මුව පිරිස කියලා කියන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසට මුව පිරිස ඒ වගේම මුව වැද්දා කියලා කියන්නේ මාරයා මුව වැද්දාගේ පිරිස මාරයාගේ පිරිස ඒ වගේම තනකොළ පිට්ටනිය මුවවැද්දා විසින් සකස් කළ වදුරු ඇතේ තනකොළ පෙට්ටනිය පංචකාමය මොනවද පංචකාමය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ හේතුන් හේතු කොටගෙන ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න පංචේන්ද්‍රිය මූලික කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ පංචකාම ගුණයන් වලකයි පංචකාමයේ කියලා කියන්නේ. ඒකට සත්‍යය මොකද කරන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ දේවල් වලට වහල් වෙලා ජීවිතේ ගත කරනවා. පළවෙනි පිරිස මොකද කරන්නේ? දැන් ශ්‍රමණ පිරිස, බ්‍රාහ්මණ පිරිස පළවෙනි පිරිස මොකද කරන්නේ? හරියට අර පළවෙනි මුවවැද් පළවෙනිම මුව පිරිස වගේ කිසියම් කතාවක් නැහැ. කිසියම් සුවාබැලීමක් නැහැ. කිසියම් විමසීමක් නැහැ. තන කා කාගෙන කාගෙන ගිහලා එතනම වැටිලා බොහෝමත්ම පහසුවෙන් මුවවැද්දාට හසු වෙනවා වගේ පළවෙනි පිරිස රූප විඳින්මින්, ශබ්ද විඳින්මින්, ගන්ධ විඳින්මින්, රස විඳින්මින්, ස්පර්ශ විඳින්මින් මේ පංචකාම ගුණයම ජීවිතේ කරගෙන පංචකාම ගුණය නිසා තමන්ගේ සිහිය නැති කරගෙන තමන්ගේ ඒ නුවණ නැති කරගෙන ඊ타ත්ම මුසපත් භාවයකටපත් වෙලා ඒ පංචකාමයන් සිහියකින් තොරව භුක්ති විඳිනවා. ඒ මත්යේම නැහිනවා. විමසීමක් නැහැ. ඒ තුල ඇති අන්තරාය කරත්වය, ඒ තුල ඇති හානිය, එයින් Tamanට ලැබෙන දුක ඒ මොකක්වත් විමසන්නේ කාගෙන කාගෙන කාගෙන යනවා තනකොළ කාගෙන යන මුවරල වගේ මෙන්න මේ කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කාගෙන කාගෙන යනවා කොච්චර ලැබුණත් මදි කොච්චර රූප දැක්කත් මදි කොච්චර ශබ්ද ඇහුවත් මදි කොච්චර රස වින්දත් මදි කොච්චර ස්පර්ශ ලැබුවත් මදි මදි මදි තැන ඉඳගෙන මුසපත් වෙවි මහා පීඩාවකින් පිපාසයකින් ජීවිතේ ඊටාම දුක්ඛිත වූ තැනකට පමුණවා ගන්නවා වගේ අන්න පළවෙනි පිරිස ඒ විදිහට මුසපත් වෙලා පංචකාමයේ භුක්ති විඳිනවා. ඒ අය මායාගේ ඒ දැලට මායාගේ උගුලට ඊ타ත්ම පහසුවෙන් හසු වෙනවා. ඉතාමත්ම පහසුයි. ඒ අය මායාවේ තුරුලේ ඉන්න අය වගේ. අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පළවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස. පළවෙනි මුවරළ වගේ. උපමා කරනවා. දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස මොකද කරන්නේ? කල්පනා කරනවා. පළවෙනි පිරිස පංචකාමයේ දිජු නිසා ආන්නර වගේ දුක්ඛිත වූ තත්ත්වයකටපත් වුණා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ මේ පංචකාමයේ භුක්ති විඳීමෙන් ඈත් වෙලා වනයේට ගිහිල්ලා පුළු පුළුවන් විදිහට බණ භාවනාදී සිද්ධ කරමින් අපි අපේ ජීවිතේ ගත කරන්න ඕනේ කියලා අඹුවන් දමලා පවුලේ සමාජිකයන් දමලා දසදස් මේවා අතහැරලා වස්තු අතහැරලා ධනය අතහැරලා මහ වනයේට යනවා මේ අය මහ වනයේ ඉන්නකොට කාලයක් ගෙඩි කමින් කොළ කමින් කොටු කමින් තමන්ගේ ඒ අල්පේච්ඡ ජීවිතය ගත කරමින් ඒ කෙරෙහි ඇති ඒ වනයේ පිළිබඳව ඇති ඒ කැමැත්ත ඇති කරගෙන වාසය කරනවා. අන්න ඔහොම කාලයක් ඉන්නකොට මේ පිරිසට ද්වේෂණයක් ඇති වෙලා ඒ වගේ ඒ වනයේ ඉන්න බැරි මට්ටමක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි තව තව හේතු මත නැවත ඒ වනයෙන් නැවත හිතපු දිශාවටම එන්න ඒ අයට කල්පනා වෙනවා. ඒ කියන්නේ වනයේ ඇලීම ඒ අයට එතනින් ඉවත් වෙනවා. සමහර අය තමන්ගේ ඉදිරි පරම්පරාව රැක ගන්න ඕනේ කියලා දරුවන් නිර්මාණය කරන්න ඕනේ කියලා නැවත ජවන් නිවෙස් කරා එනවා. නැවත තමන්ගේ අතීත කාමය භුක්ති විඳපු විදිය ඒ කාමයන් ගැන කල්පනා වෙලා නැවත ඒ වීර්ණති වෙලා ආයෙ එනවා. ඒ වගේ හේතුව විමුක්තිය. ඒ කියන්නේ මේ වනයේ කෙරෙහි ඇති ඇලීම ඒ ඇයට දුරු වෙලා සමාධි හිත නැති වෙලා නැවත ඒ අය ගොදුරුගම් කරා ඇවිල්ලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් දෙනවා. දැන් මුලින් ගියේ පළවෙනි පිරිස පංචකාමයට නැඹුරු වෙලා ගොදුරු වෙලා ඒ අයගේ ජීවිත විනාශ වුණා කියලා ඒ සිහිය මත. හැබැයි නැවත එනකොට ඒ සිහිය නැහැ. ඒ අය මොකද කරන්න යන්න ඇවිල්ලා අරවටත් වඩා කලින්ටත් වඩා ඒ අය පංචකාමයේ භුක්ති විඳිනවා. ඒකෙන් සිහි මුලා වෙනවා. අර දෙවෙනි මෝරල දෙවෙනි සැරේ එනකොට ඒ තන පිටිනියේ කාලා කාලා වැතිරිලා ඉඳගෙන මායයට ගොදුරු වුණා වගේ එහෙම නැත්නම් අර කියන මුවැද්දාට ගොදුරු වුණා වගේ මේ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයන් පිරිසක් නැවත ඇවිල්ලා පංචකාමයේ භුක්ති විඳලා මායයාටම ගොදුරු වෙනවා. තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස කල්පනා කරනවා පළවෙනි මෝරල මෙහෙම අහුණා. දෙවෙනි මෝරල මෙහෙම අහුණා. අපි මොකද කරන්නේ? පංචකාමයේ භුක්ති විඳිනවා හැබැයි මුසපත් වෙන්නේ නැහැ අපි ආරක්ෂිතව ඉන්නවා කියලා කල්පනා කරනවා හැබැයි එහෙම පංචකාමයේ කෙරෙහි ඇලීමක් නැහැ පංචකාමයේ භුක්ති විඳීමේ කැමැත්තක් නැහැ. ඒක මධ්‍යස්ථව ඒක පාලනයක් ඇති කරගෙන භුක්ති විඳිනවා. හැබැයි ඒ වගේ අය එක එක දෘෂ්ටීන් වලට හසු වෙලා තියෙනවා. දැන් ඔය ඉන්දියාව වගේ ගත්තාම දෘෂ්ටි ජාලයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. ඒ භ්‍රමජාල සූත්‍රයේදී දෘෂ්ටි ජාලයක් තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් දෘෂ්ටි සමුදායක් තියෙන දෙසටක් මිත්‍යා දෘෂ්ටිය කියලා දේශනා කරන්නේ. ඒ සාස්වත උච්ඡේදාදී වශයෙන් ගත්තාම මේක ඕනෙම කෙනෙක්ට සාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය මූලික කරගෙන තමයි අනෙත් හැම දෘෂ්ටියක්ම ඇති වෙන්නේ. එතකොට සමහර අය ඉන්නවා පංචකාමයේ කෙරෙහි ඇලීමක්. ඒ ප්‍රමාණය දැනගෙන ඒ පංචකාමයේ භුක්ති විඳිනවා. හැබැයි ඒ වගේ එක එක දෘෂ්ටි වලට අහු වෙලා ඉන්නවා. සමහර අය සාස්වත දෘෂ්ටිය කියන්නේ මේ ආත්ම සදාකාලික ආත්මයක් පවතිනවායි කියන අදහස ඇති කරගෙන ඒකම දෘෂ්ටියක් විදිහට අරගෙන ජීවිතය ගත කරනවා. ඒ අතරතුර රූපයේ ආත්මය ඇත. ඒ වගේම ආත්මයේ රූපය ඇත. ආත්මය මත රූපය ඇත. රූපය මත ආත්මය ඇත. ඒ විදිහේ නොයේ දෘෂ්ටි වල එල්බිලා එයයි ඉන්නවා. ඒ වගේ තමයි නොයෙක් දේව සංකල්ප ඇති කරගෙන නේද? දෙවියන් මේ ලෝකේ නවවා ඒ විදිහේ දෘෂ්ටි ඇති කරගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි උච්ඡේද දෘෂ්ටිය මාර්මී මාත්‍ය උපතක් නැත. සමහර දෘෂ්ටීන් තියෙනවා කාලයක් ජීවත් වෙලා ඒ කියන්නේ සංසාරේ භවයන් වල ඉපදිලා මේ සංසාරෙන් නිදහස් වෙනවා. සමහර ඒවා තියෙනවා සදාකාලිකව මේ ආත්මයක් සැරිසරනවා. ඒ වගේ මේ එක ජීවිතයකින් පස්සේ ආය ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ මෙහෙම වන්නේත් නැහැ, නොවෙන්නේත් නැහැ. ඉපදීමක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ. මේ විදිහට අර මිත්‍යා දෘෂ්ටීන් වල එළිබිලා ඉන්නවා. දැන් ඔය නිගාන්තනාත පුත්‍ර, අජිත කේශ කම්බල මක්කලේ ගෝසාල ඒ ආදී වශයෙන් ශාස්ත්‍රවරු ගත්තාම නොයේ දෘෂ්ටිවල එය දැසගෙන හිටියා. ඒ බොහෝ පිරිසක් ඒ ජීවිත බැලුවාම ඒ ජීවිතේ පංචකාම වලට ඇලුණු ජීවිත නෙමෙයි කියන්නේ හැමෝම නෑ කියන එක නෙවෙයි. බොහෝ පිරිසක් එහෙම නෙවෙයි. නොයේ කෘත ධර්මයෙන් නොයේ දුක් විඳින්මින් ජීවිතය ගත කරන අය. එතකොට ඒ සමහර වෘත තියෙනවා කිසියම් සැපතක් නැහැ පංචකාමයක් භුක්ති විඳින්නෙම නැති. එතකොට හැබැයි ඒ අය ඒ පැත්තෙන් ඒගොල්ලෝ පංචකාමය පැත්තෙන් ඒගොල්ලෝ පරිස්සම් වුණාට මායාගේ දැලෙන්නම් එය මිදිලා නැහැ. මායාගේ දැලෙන් යයි මිදිලා නැහැ. අර පංචකාම ගොඩේම ඉන්නේ නැහැ. හැබැයි පංචකාම ගොඩේම නැතු වුණාට ඒ අය දෘෂ්ටි වලින් මායාවේ වශයෙන් ඉන්නේ. දෘෂ්ටි වලින් මායාවේ වශයෙන් ඉන්න නිසා දෘෂ්ටිය තියෙනවා කියන්නේ අකුසල් විතරකමයි ඇති වෙන්නේ. මේ දෘෂ්ටියක් තුළ ඉන්නවා කියන්නේ ඒ දෘෂ්ටිය ගැන හිතනවා කියන්නේ එයා ඉන්නේ අකුසල විතරකයන්. අකුසලයේ මත. එතකොට මායයට ඒකනාවක් ගොදුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙනත් ගොදුරු වෙනවා මායයට. ඒ වගේ අයත් නැවත නැවත සංසාරේ ඉපදෙමින් දුක් විඳින්මින් ওই නියති මිත්‍යා දෘෂ්ටික මේ தත්වයන් වලටපත් වුනහම පින්වත්නි නියත මිත්‍යා දෘෂ්ටික වුණොත් දේශනා කරනවා ඒ අය අවීකමා නරක තමයි ගිහින් වැටෙන්නේ. ලෝක විනාශය වෙනකොට අනෙක් සියලුම පාප ධර්ම ඒ කියන්නේ බරපතල අකුසල් කරපු උදවිය වෙනත් දෙරේකට යන්නේ නැහැ. ඒ බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. නමුත් නියත මිත්‍යා දෘෂ්ටික කෙනා මේ නිරයෙන් නිදහස් වෙනවා හැබැයි තවත් නිරයකට ගිහින් වැටෙනවා. ඒ තරම් බරපතලයි මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක. කියන්නේ දෘෂ්ටියක් දත්තා කියන්නේ ඒක අත්හරිනකම් ඒක මෙල්බිලා ඒ මත්යේම නැහෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අන්නේ වගේ අර තුන්වෙනි මුවරංචුව අහු වුණා වගේ අර ආශ්‍රයේ ඉන්න නිසා ආශ්‍රයේ ඉන්න නිසා මේ පංචකාමයට ආසන්න තදාසන්න වෙන්න හින්දා අර කියන මුවරලා අහුණා වගේ මෙන්න මේ දෘෂ්ටි ජාලයෙන් ඉන්න මේ පිරිසත් මොකද වෙන්නේ? මායයට අස් වෙනවා. ඒ කියන්නේ නැවත නැවත සංසාරේ ඉපදින්න, දුක්ඛිත වූ ලෝකයේ උප්පත්ති ලබන්න, දුක්ඛිත භාවයන් ලබන්න ඒක හේතුවක් බවට පත් වෙනවා. අන්න මෙන්න මේ කියන පිරිසක් මායාගේ වශයෙන් ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසක් කියලා භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වලා දෙනවා. ඊළඟට පින්වත්නි බුදුහාමුදුර දේශනා කරන හතරවෙනි පිරිස එන බ්‍රාහ්මණ පිරිස සමන පිරිස මොකද කරන්නේ මෙන්න මේ තුන්වෙනි ඒ කණ්ඩායම් තුනටම සිද්ධ වුණ ඒ සිදුවීම ගැන අවබෝධය ඇති කරගෙන මේ අය මොකද කරන්නේ? මායයාට හසු වෙන්නේ නැති තැනකට පංචකාමයේ භුක්ති විඳිනවා. දැන් ගිහි ජීවිතය ගත කරන අය පංචකාමයේ භුක්ති විඳිනවා. හැබැයි මුසපත් වෙන්නේ නැහැ. පංචකාමයේ භුක්ති විඳීම නිවනට බාධාවක් වෙන්නේ නැහැ. නිවන අහිරෙන වැඩක් වෙන්නේ නැහැ. හැබැයි නුවණ සිහිය ඒ අය තුල පවතින්න ඕනේ. නුවණ සිහිය නැත්තම් ඒක නිවනට බාධාවක් වෙනවා. තමන්ගේ කුසලයට ඒක හානියක් වෙනවා. නුවණ සිහිය ඇති කරගෙන අවබෝධය ඇති කරගෙන ප්‍රත්‍යවේක්ෂණයෙන් කාමයේ භුක්ති විඳිනවා නම් එයාට නිවන අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ මධ්‍යස්තව ඒ පංචකාමයේ භුක්ති විඳින ඒ පිරිස මොකද කරන්නේ? අන්න ඒ අය ඊ타ත්ම ප්‍රවේශණයෙන් තමන් මායයට අහු වෙන්නේ නැති තැනක ජීවත් වෙනවා. දැන් හතරෙනි මුව කණ්ඩායම කරේ ඒ මුසපත් වෙන්නේ නැතුවේ තුන භුක්ති විඳලා මායයාට ගෝචර නැති දැනක වාසය කළා. ඒ නිසා මායයාට ඒ අය හොයාගන්න බෑ. මායයාට ඒ අය හසු වෙන්නේ නැහැ. ආන්නේ වගේ මායාව අන්ධ කරන්න පුළුවන්. මෙතෙන්දි දේශනා කරනවා මහණෙනි මායාව අන්ධ කරන්න පුළුවන්. මායාව අන්ධ කිරීම සිද්ධ වෙනවා යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණේ මේ කුසලාරම්මණයෙම පිහිටලා ඒ කෙනා පළවෙනි ධ්‍යානය ලැබුවා. දේශනා කරනවා පළවෙනි ධ්‍යානය ලබා ගැනීම තුළින් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව විවිච්ඡ කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං සමාධිජම් පීති සුඛං කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. සියලුම අකුසලයන්ගෙන් මිදුණු ඒ වගේම කාම විතරකයන්ගෙන් මිදුණු විතරක සහිත, ਵਿਚාර සහිත ඒ වගේම කයත් මනසත් සංසිද්ධ මේ පීතියෙන් යුක්තව පළවෙනි ධානයේ වාසය කරනවා. ඒතොර ඒ කියන්නේ ඒ හිතේ කිසිම විදිහේ කෙලෙස් ධර්මයක් ඇති වෙන්නේ නැහැ. විවිච්ඡ කාමයේ ඒ කියන්නේ සියලුම කාමයන්ගෙන් වෙන් වෙලා විවිච්ඡ අකුසලයේ සියලුම අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතරක සහිතව, ਵਿਚාර සහිතව විවේකයෙන් යුක්ත, ප්‍රීතියෙන් යුක්ත වාසය කරනවා. ඒ තුලින් හටගත් සමාධියෙන් වාසය කරනවා. ඒක තමයි පළවෙනි ධ්‍යානය. දැන් මාරයාට මෙතන ගෝචර වෙන්නේ නැහැ. මාරයාගේ බැම්ම මාරයාගේ මාරයාගේ ගෝචර භාවයේ තියෙන්නේ පංචකාමයේත් එක්ක. පංචකාමයයි අකුසලයයි එක්ක. එතකොට අකුසලය හේතු කොටගෙන මායයට හසු වෙනවා අකුසලයෙන් බැහැර වුණාම අන්න කාමයෙන් වෙන් වුණාම මායාවෙන් ඈත් වෙනවා. මායාවට එතන ගෝචර වෙන්නේ නැහැ. මායාවට අගෝචර වූ තැනකට අපිට යන්නට පුළුවන්කම තියෙන නිසා පළවෙනි ධානය මහණෙනි මායාවේ ඇහැ අන්ධ කිරීමක් කියලා දේශනා කරනවා. පළවෙනි ධානය මායාගේ ඇස අන්ධ කිරීමක් අන්ධ කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දෙවෙනි ධ්‍යානය යම් කෙනෙක් උපදවා ගන්නවා. විතරක නැති, ਵਿਚාර නැති, ඒ වගේම ප්‍රීතිය ඇති කායික මානසික සංසිඳීම ඇති ඒ දෙවිලි ධානය පුදවාගෙන වාසය කරනවා මේ කෙනත් මායාගේ ඇස අන්ධ කරමින් වාසය කරන කෙනෙක් කියලා දේශනා කරනවා. මායාට එතන අහු වෙන්නේ නැහැ. වගේ තුන්වෙනි ධානය උපදවාගෙන යම් කෙනෙක් වාසය කරනවා. උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සියලුම චිත්තචෛතසික ධර්මයන්ගේ ඒ සංසිඳීම මත ඒ තුනී භාවය මත හටගන්නා වූ උදාර උසස් වූ සමාධියක්. ඒ තුන්වෙනි ධානයට සමවැදී වාසය කරනවා. අන්න එතකොටත් මායාගේ හැඬ කර කෙනෙක් බවට පත් වෙනවා. ඒත් එක්කම උපේක්ෂාව පිළිබඳව සිහියෙන් දැකීමේ නුවණ ඇති කරගෙන වාසය කරනවා. එතකොට උපේක්ෂාවෙන් හටගත් සිහිය මත වාසය කරනවා. හතරවෙනි ධානය සියත සමවැදී වාසය කරනවා. ඒ උතුමන් වහන්සේ මායාගේ ඇස අන්ධ කළ කෙනෙක්. මායාට අගෝචර වූ තැනක වාසය කරන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට පින්වත්නි අරූපාවචර ධානය ගැන දේශනා කරනවා. ආකාසානං ඡායතන, එවැගේම විඥානං ඡායතනය ආකින් සංඥායතන නේව සංඥා නා සංඥායතන මෙන්න මේ කියන අරූපාවචර ධාන උපදවාගෙන යම් කෙනෙක් වාසය කරනවාද අනේ ඒ කෙනත් මායාට අගෝචර වූ තැනක වාසය කරන කෙනෙක්. ඒ වගේම මායාගේ ඇස අන්ධ කරපු කෙනෙක් විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පැහැදිලි කරනවා. ඊළඟට පින්වත් සංඥා වේදිත ඥානය ඇති කරගෙන ඒ වගේම දුක ඒ වගේම දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ අවබෝධය ඇති කරගෙන ඒ වගේම ආශ්‍රව ධර්මයන් ආශ්‍රව ධර්මයන් හටගන්න හේතුව ආශ්‍රව ධර්මයන් දුරු කිරීම ආශ්‍රව ධර්මයන් දුරු කිරීමේ මාර්ගය අවබෝධ කරගත්තාම ඒ අවබෝධ කරගත් පුද්ගලයා ආශ්‍රවක්ෂය ඥානය ඇති කරගෙන සියලුම කෙලෙස් ධර්මයන් කාම ආශ්‍රව, භවආශ්‍රව, විකාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් දුරු කරලා සියලුම අකුසල ධර්මයන් නැසලා සියලුම කෙලෙස් ධර්මයන් විනාශ කරලා උතුම් වූ රහත් භාවයට පත් වෙනවාද අන්නේ උතුමන් වහන්සේ මායාගේ සම්ද කළ කෙනෙක් මායයා ගැන සදාහට මන්ද කළ කෙනෙක්. මායයාට නොපෙනෙන වූ තැනකට ගිය කෙනෙක්. මායයාගේ ඇසට අගෝචර වූ කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ කියන සතර ධ්‍යාන රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ආසවක්ෂය ඥානය මෙන්න මේ කියන தත්වයන් ජීවිතයට ඇති කරගත්තාම මායාවෙන් ඈත් වෙලා මායාට අගෝචරව මායාගේ වසඟයෙන් වෙන් වෙලා මායාගේ අන්ධ කරලා තමන්ට ඉතාමත්ම සියදාත වූ තත්ත්වයකටපත් වෙන්න පුළුවන් ඒක අවස්ථාවක පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වේදනානුපස්සනා වඩමින්ම උන්වහන්සේ තමන්ගේ ජල සිඳ ගන්නවා වේදනාපනුපස්සනා වඩමින්ම මාර්යා බලන උන්වහන්සේ ගිහින් ඉපදුනේ කොහෙද කියලා. ඉපදුන තැන මාර්යාට හොයාගන්න බැරි වෙනවා. කොහේද මේ ස්වාමින් වහන්සේට දෙන්න කියලා. මාරය හිතුවේ දෙහිල්ලා කොහේ හරි තමන්ට ගෝචර වන තැනක උපදී කියලා. අන්තිමේදී මාරයා හොයාගන්න බැරුව අන්ධ වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි අසවල් භික්ෂුන් වහන්සේ කොහෙද ඉපදුනේ මට හොයාගන්න බෑ මාරය ඔබට අහු වෙන තැනක උපදින්න උන්වහන්සේ ඉපදීමක් වුණේ නෑ ඔබට උන්වහන්සේව ගෝචර වෙන්නේ නෑ ඔබේ අස අන්ධ කරා කියන ඒ නිසා වාග්යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම් කෙනෙක් අනුගමනය කරනවා නම් ඒ කෙනාට මාර්යාගේ අස පින්වත්නි අන්ධ කරන්න පුළුවන් මායාගේ වශයෙන් බෙදෙන්න පුළුවන්. මායාට ගෝචර නොවන තැනක ඉන්න පුළුවන්. මාර බැම්ම ඉක්මවා යන්න පුළුවන්. මාර බැම්මෙන් ඉවත් වෙන්න පුළුවන්. අපි මේ හැම දෙයක්ම අපේ තුලින් කරන්නේ. අපි සංසාරේ නැවත නැවත උපදින්නේ. නැවත නැවත වැටෙන්නේ. නැවත නැවත අපේ සසරේ දුක් විඳින්නේ. මාර බැම්මෙන් නිදහස් නොවන හින්දා. මායාවේ වසඟයේ අපි ඉන්න හින්දා මායාට අපිව පහසුවෙන් ගෝචර කරගන්න පුළුවන් තැනක ඉන්න හින්දා මාර කිව්වහම ක්ලේශ මාරයනොත් ඉන්නවා කෙලස් මාරයන්ට අපි අසු වෙලා කොච්චර අපේ ජීවිතය නැති කරගන්නවා කොච්චර අපේ ජීවිතේ අපි විෂම වූ තැන්වලට පත් කරගන්නවද අපායේ වසන දිව්‍ය ලෝක වල යොදවන බ්‍රහ්ම ලෝක උපද්දවනවා හැම දෙයක්ම මේ කෙලෙස් මාරය නිසා. ඒ වගේම තමයි දිව්‍ය පුත්‍ර මාරය. මේ දිව්‍ය පුත්‍ර මාරයාගේ ඇස අන්ධ කිරීම තමයි අපි මූලික වශයෙන් මෙතන සාකච්ඡා කරන්නේ. ඒ දිව්‍ය පුත්‍ර මාරයාට ගෝචර නොවන තැනක ඉන්නවා. ඒ වගේම තමයි ක්ලේශ මාරයන්ටත් ගෝචර නොවන තැනක ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ මායාවිය සම්ඳ කරන කරන්න නම් පංච කාමයන් කෙරෙහි ඇති විසවත් භාවය දුරු කරලා ඒ අකුසල ධර්මයන් වලින් වෙන් වෙලා ආයෂ්ඨානික මාර්ගයේ තුලින් උපදවා ගන්න කුසල ධර්මයන් ජීවිතයට එකතු පහදවාගෙන ඒ ආශ්‍රවයන් දුරු කිරීමේ වැඩ පිළිවිලෙහි යෙදෙන්න කියලා. එවැනි උතුම් වූ තාත්විකපත් වුණාම ඒ සංසංතන් ඉන්වත් ඒ තරම් සැනසීමක් ශාන්ත වූ ස්වභාවයක් තවත් නැහැ. ඒ තම් සමිතා. ඒකම තමයි ප්‍රණීත වෙන්නේ. ඊට වඩා ප්‍රණීත භාවයක් නැහැ. සබ්බ සංකාර සමතෝ සීලෝම සංස්කාරයන්ගේ සංසිද්ධිය නැති වෙනවා. සම්බූපදි පරිනිස්සග්ගෝ සීලෝපද්‍රවයන්ගෙන් දුරු වෙන්න පුළුවන්. සංසාරේ කොච්චර උපද්‍රව තියෙනවද? සංසාරේ පුරු කොච්චර උපදින්න වෙනවද? කොහේ වැටෙයිද? පණුවෙක් වෙන්න පුළුවන්, ගෙම්බෙක් වෙන්න පුළුවන්, කූසෙක් වෙන්න පුළුවන්, විද්දෙක් වෙන්න පුළුවන්, පෙරේතෙක් වෙන්න පුළුවන්, ප්‍රේතයක් වෙන්න පුළුවන්, නිරිසතෙක් වෙන්න පුළුවන්, කුකුස්සෙක් වෙන්න පුළුවන්, මාළුවෙක් වෙන්න පුළුවන්. නේද? ඕනෙම විදිහේ දුකේ තනකට වැටෙන්න පුළුවන්. ඒ සියලුම පද්‍රවයන්ගෙන් දුර වෙන්න පුළුවන්. ආශ්‍රවය ක්ෂය කරාම. ඒ වගේම අපිට කායික මානසික උපද්‍රවයන් වලින් දුර වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි අපේ ජීවිතය මේ නිවන වෙත පමුණවා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ හතරවෙනි මුව කණ්ඩායම පෙන්නලා කියනවා. මෙන්න මේ පිරිස තමයි මුවැද්දාගෙන් බේරුණ පිරිස. ඒ වගේ හතරවෙනි කණ්ඩායම පෙන්වලා කියනවා. මේ පිරිස තමයි මාර්යාගෙන් මිදුණු පිරිස. අන්නේ පිරිසේ අතර කෙනෙක් බවට පත් වෙන්නට අපට මේ සූත්‍රය තුළින් භාග්‍යවතුන් වහන්සේ මඟ පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා අපි අපේ ජීවිතය ධර්මානුකූලව ගත කරමින් සුන්දර වූ ඒ මාර්ග පිළිවෙතට යොමු කරගමු. මේ ජනිත කරගත් ආ වූ කුසලාංශය. යතුම් වූ සනසීම සඳහාම අපට උපකාරයක් වේවා. ආර්මිතා දහම් වේවා. සංසාර නිවීම සඳහාම හේතු වේවා. ඒ වගේම පින්වත් හැම දෙනාටම ආශිර්වාදයක්ම වේවා. සනසුම සතුට යහපතට වේවා. හැම දිනාතම සිල්දරාත්ම අනන්ත ආශිර්වාදයේ රැකවරණය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ත දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ත සදා අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු හැමදෙනාටම පෙරුවන් සරණයි Thank you.